ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දේතුණු පිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වාසනාවන්ත පින්වත්නි අප මීට ඉල්දාවල් දෙකකට පෙර ආරම්භ කරන ලද ඒ සප්ත අමුසය දේශනා මාලාවෙහි තුන්වෙනි කොටස ආද ඒ යටතේ දෙවනි අනුසය ධර්මයේ තමයි අපි සාකච්ඡා කරන්නේ. පෙර දේශනාවක කවුරුත් මතකයි අනුසය කියන වචනේ තේරුම විස්තර කළා. අනුසය කියලා කියන්නේ නිදාගෙන ඉන්නවා වෙන කියන එක. ඉංග්‍රීසියෙන් කියනවා dormant. එහෙම නැත්නම් latent. సంతానගත කියන එක. එතකොට సంతానගත මේ අනුසය ධර්ම సంతానගත මානසික ප්‍රවණතා හතක්. ඒ කියන්නේ සමන් latent tendencies. තමයි අපි මේ අනුසය තමයි අර්ථ කතා කරන්නේ. පොඩි එකේ මතක් කිරීමක් කරන්නේ යම් කිසි විදියකින් ඒක මම හිතන්නේ හැමදෙනාම ශ්‍රවණය කළා. ශ්‍රවණය කරේ නැත්නම් ඒ YouTube දැන් අපි මේ දේශනාවෙහි වචනය අද මේ දේශනාව මම මා නැවත සඳහන් කරන පරිදි පෞද්ගලිකව ඔබ දන්නවා මම මේ සාකච්ඡා කරන ක්‍රමය ක්‍රමවේදය පිළිබඳව ඒ ක්‍රමවේදයේදී පුළුවන් තරම් පාළි පාඨ අඩු කරලා ඒ වගේම සූත්‍ර අඩු කරලා අපිට මේ අවශ්‍ය අදහස පමණක් ගැටළු සහගත තැන් විතරක් විග්‍රහ කරන එක තමයි මම පෞද්ගලිකව දේශනා ශෛලිය මේ මේ ක්‍රමවේදයේ විදිහට පාවිච්චි කරන්නේ. ඒ නිසා බොහෝ විට ත්‍රිපිටකාගත කරුණු තිබුණත් ඒවා පාවිච්චි කරන්නේ මොකද මේ පින්තුන් ධර්ම පාඩ වලින් ලිස්ට් එකකින් නාමාවලියකින් මේ පිළිතුම්ගේ කිස් පුරවන්න මම කැමති නෑ කවුරුත්. අවශ්‍ය අදහස විතරක් කන්ටෙක්ස්ට් එක එහෙම නැත්නම් ඒ ගම්මේ වෙන අදහස අපි අරගෙන මොකක්ද ඉම්ප්ලයි වෙන්නේ කියලා ඒක අරගෙන ඒ සාකච්ඡා කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දෙවෙනි අනුසය ධර්මය පටිඝ අනුසය. අපි දැන් මුලින්ම බලමු මේ පටිඝ කියන වචනයේහි තේරුම. ඒ වචනය හැදෙන්නේ පටි සහ ගහ මා ප්‍රාණ ගයන්න පටි සහ ගහ කියන වචන දෙකෙන් පටි කියලා කියන්නේ ප්‍රීතිස් එකක් උපසර්ගයක් එතකොට මේ ගහ එතකොට පටි කියන එකේ අදහස තමයි විරුද්ධව කියන්නේ විරුද්ධ එහෙම නැත්නම් අපින්දේසින් ගන්න against පටි කියන්නේ විරුද්ධ විරුද්ධව විරුද්ධ against ගහ කියලා කියන්නේ එයින් අදහස් කරන්නේ මේ පහර දීම කියන්නේ. ස්ට්‍රයිකින්. පහර දීම. ඒත් පටිඝ කියන එකේ සරලම තේරුම විරුද්ධව පහර දීම. ස්ට්‍රයිකින් කියන්නේ. ඒක තමයි අදහස් කරන්නේ. එතකොට තවත් වචන කීපකින් ගත්තට පස්සේ අපි පැහැදිලි කරනවා නම් පෙරලා පහර දීම කියන එක. පටිඝ සංඥාවේහි පටිඝ අනුසේ ඇති තාර ලක්ෂණය තමයි ඒ පටිඝය තියෙන කෙනා පෙරලා පහර දෙනවා. මේ පෙරලා පහර දීමේදී ඔහුට හෝ ඒ පටිගේ කියන අයට වෙන කෙනෙක්ගෙන් පහරක් අවශ්‍ය නැහැ. මේ ඩිෆෙන්සිව් වෙනවා. දැන් මේ පින්තුන්ට ඒ අධ්‍යක්ෂින් හොඳට ඇතිනේ. සමහරට පාටියකදී ප්‍රේ සංවාදනයේදී තින්කමකදී සෝෂල් ගැදරින් එකකදී තමන් බලාපොරොත්තු නැති විදිහට කෙනෙක් තමන් උපහාසයට ලක් කරනවා. බොහෝ විට හොයලා බැලින්නම් ඒ ඔබේ වරදක් හින්දා නෙමෙයි ඒ ඒක කරලා තියෙන්නේ. ඒ ඇගේ තියෙන බයට. ඒ නිසා එහෙම පහර ගන්න වෙලාවල් තියෙනවා. සමහරවිට ඔබ කල්පනා කරනවා ඇයි මෙහෙම ඇයි මේ මනුස්සයා මෙහෙම වචනයක් මට කිව්වේ මම මොනවත් කිව්වේ නෑ. නේද ඔබ එතකොට පැටලෙන්න යන්නේ නැහැ මොකද ඔබේ තියෙන පෞරුෂය සමාජ තත්ත්වය නිසා අධ්‍යාපනය ඒ වගේ දේවල් හින්දා ඔබ පැටලෙන්න යන්නේ නැහැ. හැබැයි ඉතින් මේ මට්ටමින් අලු කෙනෙක් එක්ක යනකොට අධ්‍යාපනය සමාජ මට්ටමේ මානසික ශක්තිය අලු කෙනෙක් හිටියානම් කටලිලා යනවා. හැබැයි ඉතින් ඒකෙන් අදහස් කරන්නේ කතා නොකරින්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ස්පීක් අප් කියලා. ස්පීක් අප් කියන්නේ කතා කරලා ඉතින් සංවර්ධි කතා කරන්න ඕනේ. ඒකට පාලියෙන් කියනවා චෝදෙය. චෝදෙය කියන්නේ චෝදනා කරනවා. චෝදනා කරනවා කියලා කියන්නේ නරක වචන පුනරක් කියලා බණින එක නෙවෙයි. ස්පීක් අප් කියන එක. චෝදනා කියන එකේ තේරුම ස්පීක්. කතා කළ යුතු තැනදී පැහැදිලි කරලා කෙලින් කතා කරන්න ඕන. කියන්න ඕන දේ. හැබැයි කීමේදී අපි ඒක කියන්න ඕනේ පෞරුෂයෙන් සංයමයෙන් යුතුව. නැත්තම් අපිත් අර අපට නිකරුණේ වාචිකව පහර දුන්න කෙනාට අපිත් පහර දුන්නා වුණාම අපිත් ඒ පුද්ගලයාගේ තත්වයට වැටෙනවා. ඒක දැන් මතකයිනේ පටිඝ වචනේ හැදෙන්නේ පටි සහ ග්‍රහ කියන. පටි ප්‍රීතිස් එකෙන් උපසර්ගය එයින් අදහස් කරන්නේ විරුද්ධව කියන එක පටි against විරුද්ධව ඊළඟට ග්‍රහ කියලා කියන්නේ පහර දීම. විරුද්ධව පහර දීම තමයි මේ පටිඝ කියලා කියන්නේ. මේ මම නැවත නැවතත් ඒ වචනේ ඉඳලා හිත මතක් කරනවා. ඊට පසුව Zoom මීටින් එකේ නෑ ඉන්නවා. සමහර විට ඒ හැකියාව නැහැ නැවත කිව්ලා ඒ රෙකෝඩින් එක අහන්න. නැවත නැවතත් මම මේ වචන වල තේරුම අතරමැද මම නැවතත් මතක් කරනවා. ඒකද මතකයිනේ පටිඝ කියන එක අදහස් කරන්නේ විරුද්ධව පහර දීම කියන. ඒක තව තව වචන පාවිච්චි කරනවා. ඉංග්‍රීසියෙන් ගත්තහම අපි කියන repulsion. repulsion කියලා කියන්නේ පෙරලා පහර දීම. මේ ඒ වගේම repugnance. ඒ කියන්නේ නුරුස්නා බව, පිළිකුල ප්‍රතිකූල බව, පිළිකුල. මතක තියාගන්න repugnance කියන එක නුරුස්නා බව කියන එක මේ දේශනාවේ මැදදී අපට ප්‍රයෝජනවත් වෙනවා. යම්කිසි හේතුවක් නිසා බුදුදහම වර්ධවාගත්ත තැනක් ගැන අපි සාකච්ඡා කළානේ අර පටික්කුල කියන වචනේ පිළිකුල් කියලා සිංහලට පරිවර්තනය කරලා පටික්කුල කියන වචනයමයි සිංහලට පිළිකුල් වෙන්නේ. හැබැයි සිංහ පටික්කුල කියන වචනේ මේ සිංහලට පිළිකුල් වුණාට පස්සේ ඒක තේරුම අපේ අය දීලා තියෙන්නේ නුරුස්නාවව පිළිකුල කියලා. රිපර්ටනස් කියන එක. මේ එතකොට අපි ඒවත් පස්සේ සාකච්ඡා කරනවා. පටික කියන්නේ විරුද්ධව පහර දීම, striking against, ඒ වගේම පෙරලා පහර දීම, repulsion, ඒ වගේම නුරුස්නා බව නැත්නම් ප්‍රතිකූල බව නැත්නම් පිළිකුල කියන repugnance කියන එක ඊළඟට ඕක පොදුවේ ගත්තාම පොදුවේ ඔය වචනලින් කියන දේ මනෝවිද්‍යාත්මකව එක තවත් විදිහකට කියනවා නම් ඔය පටිග කියන එක දැන් ඕක මනෝ ඕක මානසික ප්‍රවණතාවක්නේ. ඕක ඇත්තටම මේ ඉන්ද්‍රිය බද්ධ ප්‍රචාරයේදී you know, sensory reaction. Sensory reaction. ඉන්ද්‍රිය බද්ධ ප්‍රචාරය sensory reaction කියන එක. නා කියන්නේ sensory reaction කියලා කියන්නේ ඔක මේ වාචිකව විතරක් නෙමෙයි මානසිකව විතරක් නෙමෙයි කායිකව විතරක් නෙමෙයි දැන් පාර දෙන්න කියන කායිකව වෙනවා. සමහර වෙලට මනසෙන් පාර දෙන්න පුළුවන්. ඒ වගේම වාචිකව පාර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කායිකව පහර දෙන්න පුළුවන්. ඒක මෙන්ටල් වෙන්න පුළුවන්, වර්බල් වෙන්න පුළුවන්, ෆිසිකල් වෙන්න පුළුවන්. මේ ඒ පහර දීම. හැබැයි ඊට වඩා ගැඹුරු තේරුමකට ගියම ඔය කියන වචන ඔක්කොම අන්තර්ගත වෙලා තවත් මේ තවත් විශාල වචනයකින් ඔබ සඳහන් කරනවා. ඕකට කියන්නේ පටිඝ කියලා කියන්නේ ඉන්ද්‍රිය බද්ධ ප්‍රතිචාරය. sensory reaction කියන්නේ. දැන් මොන එටිමොලොජි එහෙම නැත්නම් අපේ මූලික වචනෙන් විස්තරණය පැහැදිලි කළා. තවත් එකවතාවක් මම සඳහන් කරන්නම්. පටි ගහ. පටි සහ ගහ. වචන දෙක එකතු වෙලා හදලා තියෙන පටි කියන උපසර්ගයක් විපිත් එකක්. මේ තේරුම විරුද්ධව නැත්නම් ඉතින් ගහ කියලා කියන්නේ පහර දීම. මේ striking විරුද්ධව පහර දීම striking against. ඒ වගේම තමයි නැත්නම් විපල්ෂන් පෙරලා පහර දීම. නැත්නම් repugnance ඒ කියන්නේ නුරුස්නා බව ප්‍රති ප්‍රතිකූල බව මේ පිළිකුල නැත්නම් තව පොදුවේ වචන ඔක්කොම එකතු කරලා ගත්තන් පස්සේ මේ කායික වාචික මානසික විතරක් නෙමෙයි අපි කෙනෙකුට ඒ ඔය අටිගේ ක්‍රියාත්මක වෙන්නේ පොදුවේ අපි ලෝකයක් එක්ක ගැටෙනකොට පොදුවේ මේ ලෝකය සමග කියලා කිව්වහම මෙතන සමාජය සහ දැන් සමාජය සහ මොනවා හරි ඕනම දෙයක් අපි ඉන්ද්‍රියයන්ට ගැහෙන දේවල් ඉන්ද්‍රිය සම. එතකොට මේ පොදුවේ හැම දෙයකටම දස්සම එකම තාවචනයකින් කියන ඔබට කියන්නේ ඉන්ද්‍රිය බද්ධ ප්‍රතිචාරය sensory reaction. sensory නැත්නම් ඉන්ද්‍රිය බද්ධකවට ප්‍රධාන ඉන්ද්‍රිය පහ තියෙනවානේ. ඇස, කන, නාසය, දිව, හම. ශරීරය කියන්නේ හම ඇත. එතකොට ඇස ගැටෙනවා රූප සමග කන ගැටෙනවා ශබ්ද සමග. නාසය ගැටෙනවා ගඳ සුවඳ සමග. දිව ගැටෙනවා රසය සමග. හම ගැටෙනවා ස්පර්ශය සමග. ඒ කියන්නේ තේරෙන දේවල්, අපට තේරෙන දේවල්. ඔය පහට තමයි අපි කියන්නේ මේ අපි කියන්නේ අපේ අපේ ජීවිතය කියන්නේ අන්න ඕක. ඔය මේ sensory touch කියන්නේ අපේ අප ප්‍රධාන senses පහෙන්, sense faculties පහෙන් ප්‍රධාන ඉන්ද්‍රිය පහෙන් අපි ලෝකය දිහා ලෝකයේ සමන් ගැටනවා ලෝකය අල්ලා ගන්නවා ලෝකයේ ප්‍රතික්ෂේප මූලික වශයෙන් මෙතන තියෙන්නේ මේ ගැටීම කියන්නේ ගැටීම කියන්නේ මෙතන අදහස් කළේ මේ අර මේ අවර්ෂන් කියන එක නෙමෙයි මෙතන පොදුවේ මේ ගැටීම කියලා කිව්ව ලක්ෂණය කියලා අදහස් කළේ ටච් කියන්නේ මේ ගෑවෙනවා කියන්නේ ඇහැ රූපයක ගෑවෙනවා කන ශබ්ද සමග ගෑවෙනවා නාසයේ ගඳ තුන සමග ගෑවෙනවා ජීව රසයේ සමග ගෑවෙනවා හැම මේ තවත් භෞතික දේවල් සමග මේ ඇල්ලුවම දැනෙන දේවල් එක ගෑවෙනවා. ඒ ගෑවෙනකොට අපි දක්වනවනේ ප්‍රතිචාරයක් මොනවද? හොඳ ප්‍රතිචාරයක් වෙන්න පුළුවන්, නරක ප්‍රතිචාරයක් වෙන්න පුළුවන්. අන්නේ හැම කොටෝම අපි ඒකට කියනවා sensory reaction. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිචාරය කියලා. ඊළඟට අපි දැන් ওই ඉන්ද්‍රිය ප්‍රතිචාරකම් පටිඝය අපි පටිඝ සං මේ පටිඝය අපි විස්තර කරන්නේ තව පියවර දෙකක් ඔස්සේ. ඒ කියන්නේ මේ මේ පියවර දෙක විස්තර කරන්න කලින් තව එක වචනයක් තියෙනවා. දැන් මම අතින් ඒක සාමාන්‍ය ලාවට කියුණා. දැන් පටිඝ කියන වචනේ අපි ගත්තහම දැන් පටිඝ අනුසය කිව්වහම පටිඝ කියන වචනේ බොහෝ විට සඳහන් වෙන තවත් වචනයක් එක්ක. ඒ තමයි සංඥා කියන වචනේ. පටිඝ සංඥා පටිඝ සංඥා කියත් එක මේ තමයි ඒක මේ ඒ වචනේ සඳහන් වෙන්නේ බොහෝ තැන්වල. එතකොට සංඥා කියලා සෙන්ස් එකක් නේ. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ sense that sense of repulsion sense of repugnance කියන එක. ඒ කියන්නේ නම් පෙරලා පහර දීමට වගේ හැඟීමක් එනවා. ඒ වගේම නුරුස්නා හැඟීමක් එනවා. පිළිගත නොහැකි හැඟීමක් එනවා. එපා කියන හැඟීමක් ඇති වෙනවා. මට ඕනේ මේ මට පිළිගන්න බෑ මේ අදහස. මට පිළිගන්න පුළුවන් කමක් නෑ මේ පුද්ගලයා. කියන ඒ ප්‍රතිවිරෝධය හිතේ ඇති වෙනවා. එහෙම ඒ ඒක කියන්න ඕනේ තමයි අපි කියන්නේ පටිඝ සංඥා කියලා. sense of repulsion. දැන් ඒ ඒ තැන්වල දැන් පටිඝ කියලා කිව්වක් කමක් නැහැ. පටිඝ සංඥා කියලා වඩා පැහැදිලි කරන්න තියෙන ඊදෙනවා. මෙතනදී පටිඝ කියනම මූලික වචනේ පටිඝ අනුසය. මේ කියන්නේ sense of repulsion as a latent tendency කියන එක. මේ කියන්නේ ඒ කරලා පහර දීමේ එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කිරීමේ පහර දීමේ ප්‍රවණතාව මානසික ප්‍රවණතාව අපේ සංතානගත ප්‍රවණතාවක් විදිහට තියෙනවා. දැන් ඊළඟට බලමු අපි මේ පටිඝේ ක්‍රියාත්මක වෙන චේවර දෙකක් තියෙනවා. එකක් තමයි මේ හැබැයි මුල් චේවර ගැන පොඩ්ඩක් කියමුනා. අපි දැන් විස්තර කරමු චේවර දෙක. චේවර පළවෙනි චේවර තමයි තමන් දකින ලෝකයේ සමග ගැටීම, පහර දීම. තමන් දකින ලෝකයේ සමග ගැටීම නැත්නම් ලෝකයට පහර ගැටීම අයින් කරන පහර දීමකට වඩා ලස්සනයි. Taman දකින ලෝකයට පහර දී. ඒ කියන්නේ repulsion against the world others කියන එක. repulsion against the world Taman දකින ලෝකයට පහර දීම. striking against the world. ඒ කියන්නේ society දකින දේවල්. දෙවැනි පියවර තමයි මේ තමන්ටම පහර දෙන්නේ. තමන්ටම පහර දී ගැනීම. ඒ කියන්නේ self repulsion කියන්නේ. Tamantama පහරට දී ගන්නවා. ඔය දෙවෙනි එක තමයි හරිම භයානක. ඒ කොච්චර භයානකද කියනනම් අවුරුදු 60 70ක් භාවනානියෝගීව වනාන්තරයේ ගත කරපු සියලු ධර්මයේ දන්න භාවනානියෝගී වික්ෂෝකට පවා ඔය self repulsion නැත්නම් ඔය Tamantama තමන් පහර දීමේ මේ ඒ අවාසනාවන්ත පැතිකලේ තියෙනවා. ඒක අපි කාටවත් කියන්න පුළුවන්. මොකද සෝදාජන තමයි කියනවා. ඒ කියන්නේ දැන් අනිත් එක තමයි දැන් පටික කියන ඒක ඔක දෝෂ මූලික සිතක්. අපි දන්නා ලෝභ දෝෂ මෝහ කියලා අර්ථ තියෙනවානේ. ඔය රූට්ස් තුනක් කියනවානේ. අපේ මනසේ ඇති වෙන ඊට ප්‍රතිවිරුද්ධ අලෝභ දෝෂ සම්මෝහ තියෙනවා. දැන් පටික කියන එක ඇති වෙන්නේ ලෝභ මූලයෙන්. මෙන්න දෝෂ මූලයෙන්. ඒක ඒක ආරහේ ප්‍රභේදයක් නේ පටිගය කියන්නේ. පටිගය කියලා කියන්නේ තරහවේ ඇඟ නැත්නම් තරහවේ තියෙන මේ සියුම්ම ප්‍රභේදය තමයි පටිගය කියන්නේ. පටිගය කියන අදහස් කරන්නේ. පටිගය is the most subtle uh, type of anger. වර්ග තියෙනවානේ තරහවේ. ඒක ඒක තේරුම් ගන්න බැරි තරම් අමාරු. එනිසා දැන් පටිග සංඥාව පටිග ඒ ක්‍රියාත්මක වෙන අර කාම අපි පෙරදි සඳහන් කළ ගිය සතියේ සාකච්ඡා කරපු මේ කාමරාග මේ අනුසේ විස්තර කරනවා නම් ඒක තේරෙනවා. කාමරාගය ආව පිටට තේරෙනවා. හීනෙනුත් තේරෙනවා, පේනවා. විශේෂයෙන්ම කායයටත් තේරෙනවා කාමරාගය ආව. එතකොට ඒ තරම් මේක ප්‍රබල එකක්. ඒ සඳහන් කළේ ප්‍රබලම දෛනික ජීවිතය යන ප්‍රබලම අනුසය බලපාන ජීවිතේට ප්‍රබලම ලෙසම බලපාන අනුසය එක කියලා. දැන් මේ අධිකය ඒ වගේම භයානකයි විනාශකාරී. හැබැයි ඒකේ මැනිෆෙස්ටේෂන් එක මේ ක්‍රියාත්මක වෙන මතු පිට දෙන ආකාරය බැලුවහම ආපසින්ම විරුද්ධයි කාමරාගය. ඒ කියන්නේ පටිඝ එය කියන කෙනාට ඒක තියෙන බව තේරුම් ගන්නත් බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන්. ඇතර මුළු මුළු ජීවිත කාලයම නොතේරෙන්න පුළුවන්. ඊළඟට දැන් බලමු දැන් පළවෙනි පියවර. මොකද්ද දැන් පටිගේ පළවෙනි පියවර තමයි Taman දකින්න ලෝකයට පාරදී. දැන් repulsion against the world that you see. fighting against the world abuse. දැන් මෙතන නැවත සඳහන් කරනවා නම් ඒක ඒකට හේතු තියෙන්න පුළුවන්. දැන් අපි දැන් මට හම්බෙලා මට හම්බ වෙලා තියෙනවා මගේ නොයේ කටවල අන්තිම වෙනවාත් මතර මතක තියාගන්න මේ මේ බුද්ධ ධර්ම කියලා කියන්නේ බෞද්ධයන්ට තියෙන එකක් නෙවෙයි. දැන් ඕක සංස්කෘතිකමය වශයෙන් කල්චරලි අපි ඔක අයිතිවාසිකම් කියනවනේ. සිංහලයා කියන බුද්ධ ධර්ම අපේ ආයෙ නානේ අපේ අපේ කාම්බෝජන නෑ නෑ මේක අපේ ඉන්න. ඒ කියන්නේ බුදුදහම උපන් බුදුදහම තුලට බුදුදහමටම බුදුදහම තුලට උපන් අය ඉන්නවනේ. ඒ කියන්නේ බුදුදහමත් ඒ සමාජයේ උපන් අය ඉතනවා මේක අපට පැරණට තියෙන්නේ. පේරණ බලපත්‍රයේ තියෙනවා. එහෙම එකක් නෑ මේක. ධර්මයේ කියන එක වෙනස් සංස්කෘතිය වෙනස්. දැන් මම පොදුවේ ශ්‍රී ලාංකේයත් වශයෙන් මගේ සංස්කෘතියට මම ගරු කරනවා. ඒක හේවෙන්න බැරි පැකිත් තියෙනවා. මේ හැබැයි ඒ වුණාට ධර්මයේ දිහා බලනකොට මම සම්පූර්ණ සංස්කෘතිය ඉවත් වෙනවා. සංස්කෘතියෙන් ඉවත් වුණේ නැත්නම් මම ධර්මයේ කියලා උගන්වන්නේ cultural implication එකක්. සංස්කෘතිය මත පදනම් වූ පරිවර්තන මේ මොකක්ද මේ අනුවර්තනයක් මේ පරිවර්තනයක් තමයි මම ඉදිරිපත් කරන්නේ මොන වුණොත්. ඒ අනුවර්තනයෙන් ඉවත් වෙනවා. ඉතින් මම කියන්නේ මේක විශ්ව ධර්මයක් කියන නිසා අකාලික කියන්නේ මේක පොදුවේ. මේ ආසියාතික වෙන්නත් පුළුවන්, කොකේසියන් වෙන්නත් පුළුවන්, ඇෆ්‍රිකන් වෙන්නත් පුළුවන්, චීන වෙන්නත් පුළුවන්. ඕනම ජන වර්ගයකට වෙන්න පුළුවන්. හැම කෙනාගේම సంతාන එකයි, මානසික ප්‍රවණතා එකයි, අවශ්‍යතා එකයි. ඒවා මේ පොඩි පොඩි වෙනස්කම් වෙනවා සංස්කෘතික අනන්‍යතාව මත, අබ්බැගින් මත. ඒ කියන්නේ අපි අපි හැදුණු වැඩුණු පරිසරයේ මත, අබ්බැගින් මත, ඒ වගේම අපේ සංස්කෘතික පසුබිම මත වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ දේවල් ඉවත් කරලා ගැඹුරට කියලා බලුවාම මනෝවිද්‍යාත්මක බලුවාම අපි කාටත් තියෙන පින්නක් ඒකම තරහ එකම ආශාවල් එකම ඊර්ෂ්‍යා එකම විදිහකම බලපාන. අපි ඔය ඉදිරිපත් කරන කරන විදිහ වෙනස්. දැන් හාමුදුරු කෙනෙකුට ගොඩාක් තරහ ගියාම මේ ඒක නොපෙන්වයින් පුළුවන්. මේ මට මේ විනායන කරන්නේ ඒක තියෙන මෙතන කියන්නේ මම ඉතිරතරත් සානේ උන්වහන්සේ අපාදයක් නොවේවා. ඉතින් අපිට ධර්මය උගන්වපු හාමුදුරුවෝ කියන්නේ පිරිවෙනේ අපි කියන්නේ ශේෂ්ඨී හාමුදුරුවෝ. ශේෂ්ඨී හාමුදුරුවෝ කියලා කියන උන්වහන්සේ තමයි අපිට විනය සහ ඉංග්‍රීසි කියන්නේ. එහෙම තරයි. ඉතින් සමහරවිට ඉංග්‍රීසි වචනයක් කියුවට පස්සේ ඉතින් අපිට ඒ හාමුදුරුවෝ මම හිතන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙම ඉගෙන ගන්න. පොඩි කාලේ ඉතින් අපිට උසාර මේ ඉන්ද්‍රජා මැජික් වගේ මේ ඉංග්‍රීසි කතා කරන උච්චාරණේ හරි ලස්සනයි නේද? අපිට උක කියනකොට අපි සමහර වෙලට ඕක මේ ඉමිටේට් කරනවා මේ කොපි කරනවා. කොපි කරලා ඇහුනොත් එහෙම මේ හාමුදුරුවෝ මොකද කරන්නේ තොල පෙරලාගෙන අමාරුවෙන් hina වෙලා මේ පොඩ්ඩක් පන්තියෙන් පොඩ එළියට ගිහලා එහෙම නැත්නම් පන්තියෙම ඉඳලා ඇත් එක පියාගෙන ඉඳලා ඇත් එක අරිනවා. ඉතින් පස්සේ කාපේ කතාන දැක්කද අනිදානන් තරහ ගිය විදිය තොල හොඳටම කරුණේ උපරිම තරහ ගිහලා දැන් ඔය ඉන්නේ 84000 කියලා අපි ඉතින් කතා කරනවා. ඔලුකමද මේ පොඩි අයනේ අපි. ඉතින් එතකොට පස්සේ කාලේ අනේ ලොකු ආන්දරෝම දවසක් කිව්වා. වයසට ගිහලා මම බලන්න ගියාන් පස්සේ කිව්වා මේ ආ මගේ මේ ශිෂ්‍යෙක් මාව බලන්න ආවනේ මේ ගියා උන්වහන්සේ හම්බෙන්න කාලෙ මම හම්බ වෙලා මේ කිව්වා මේ ඒ කාලේවත් හරියට මට විහිළු කළානේ මම පස්සේ කාලේ විස්රාම ගියාට පස්සේ කල්පනා කළා උපන මේ පොඩි උන්වහන්සලා විහිළු කරනකොට මට ඇත්තටම තමයි හිතෙන්නේ පස්සේ කාලේ මම විස්රාම සුවේ මම බෝධිය ළඟ භාවනා කර මට හිතුණා අනේ මං ඒ වෙලාවේ හසුත් නැති වැරදිනේ මම ඒ වෙලාව කොලතරලාගෙන දගන්නකොට ඇත්ත වශයෙන්ම මට ඒ වෙලාවේ පොඩි තරහක් නෙවෙයි ගොඩාක් තරහ කියලා තිබුණේ ඒකවත් මම එහෙමයි නායක සමාවෙන් දෙකින් තම වැන්දා සමාව වේදනාව විතර නෑ නෑ නේ විහිළු කරන්න ඕන පොල්කමට ඔය කියන දේම අනිත් එකේ ඔබ ඔබ ඔබ වහන්සේලා අමුණාන්තලා කියනවා අමුණාන්සලා ඒ කරපු විහිළු වලින් මම පස්සේ කාලේ හදාගත්තා මගේ වට ඉතින් ඒක ඉතින් මට පස්සේ කඳුළු ආවා ඒක ඒ කවුදේ නායකහඳුර කිව්වහම මොකද පස්සේ බලෙන්නම් අපි පොඩි කාලේ විහිළු කළා මොකද පස්සේ කිව්වා ගුරුවරයා ගෝලයන්ගෙන් හඳුනා ගන්න කියලා. මම එතන තිබිහක් මාර්ගම උන්වහන්සේගේ. ඒකොට එතනදී අපි කියාගෙන ආවේ කාටද කියනවා ඒ. පටිගය කියන්නේ කියනවා අපි සමහර වෙලට පටිගය ඉදිරිපත් කරන්නේ hina වෙලා. තරහ වෙන්නත් නැහැ hina වෙන්නේ. ඒ hinaව hinaවෙන් පෙන්වන්නේ අර මේ තියෙන ආත්ම ලැජ්ජාව, තමන්ගේ පෞරුෂය, ඒවන තමන්ගේ සමාජ තත්ත්ව දේවල් අංගයන් ඕවට හානියක් වෙයි කියලා මොකද කරන්නේ? අටිගේ හංගගෙන hinaවෙන්. ඔක මුලින්ම අපි කරන සමාජශීලී කෙනෙක් වුණාම කියන දැන් මුල්ම කියවනේ මම තමන් දකින ලෝකයේ සමග ගැටීම. එහෙම නැත්නම් තමන් දකින ලෝකයට පහර දීම. The person against the world that you see, that the world that we see, or striking against the world that we see. එතකොට අපිට ඉන්ද්‍රිය ගෝචරයිනේ හැමදේම. ඒකෙදිත් මේ දැන් සමහර අය ඉන්න උපතින්ම ඒ සමහරවිට ඥානමය වශයෙන් උක බලපාන. ඥානමය වශයෙන් බලපාන මොකද බුදු දේශනාවට අනුව පින්වත්නි අපි දැන් අපි පොඩි අම්මගේ කුසේ ඉඳලා මෑණියන්ගේ කුසෙන් ඥාන වලින් අපේ අම්මගෙන් තාත්තගෙන් අපට ගොඩක් දේවල් උරුම වෙනවනේ. මොකද තමයි ධර්මයේ පොදු එක තැනක සඳහන් වෙලා නැහැ. ඔය තැන්වල සඳහන් වෙලා තියෙන්නේ අපි අපේ මේ ආත්ම වර්ධනයේදී අපට බලපාන හේතුකාරක තුනක් තියෙනවානේ ඒ තමයි ඥාන බලපෑම ඥාන බලපෑම බුදුහාමුදුරු සඳහන් කරන්නේ මාතාපෙච්චික සම්භවස්ස මාතාපෙච්චික කියන්නේ මා අම්මගේ සහ තාත්තගේ ඥාන සම්භවස්ස කියන්නේ හටගත්ත කෙනෙක් ඒ කියන්නේ parental genes අම්මගෙන් තාත්තගෙන් මේ හට මේ ලැබුණු දේවල් ඥාන බලපෑම ඊළඟට තියෙනවා අපට මේ අපි ලෝකයේත් එක ගැටුණාම කස්සකන්න ඉන්ද්‍රිය සංජානනය sensory perception. ඒ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංජානනය එක්ක පිට බල. ඒක තමයි මේ social social පැත්තෙන් අපිට ලැබෙන බලපෑම. මුල්ලේ ඥානමය ජෙනටික් social ඊට අමතර ඒක දෙක. ඊට පස්සේ තුන්වෙනික් කියනවා අපි පෙර ආත්මවලින් ගෙනාපු දේවල් කියලා. කර්මය. එතකොට ජෙනටික් social karmic කියන තුනම ඕවා තමයි අඩු වැඩි වශයෙන් අපට බලපාන්නේ මේ අපේ ආත්ම වර්ධනයේ. මේ කියන්නේ අපි ආත්ම වර්ධනය කියලා මම මේ පොඩි වචනයක් සඳහන් කළේ මේ self development කියන එක. character development නෙමෙයි. අර්ථ සංවර්ධනය කියන එක වෙනම දෙයක්. personality development අපි කල්පයක් තිබ්බන්නට අපට ආත්ම වර්ධනයක් කියනෝනේ පරිකාරය ඉඳලා. මොනේ මොලේ කර විදිහට වැඩෙනවනේ. බුද්ධිමතා බුද්ධිමතා අපිට හරියක් වැඩෙනවනේ. දුෂ්ටය දුෂ්ටය විදිහට හරිය ලොකු වෙනවනේ. පාතාලය පාතාල වෙන්න පාහට කියලා ලොකු වෙනවනේ. ඒ නිසා ඒ ආත්ම වර්ධනයේක බෞද්ධ වශයෙන් පාවිච්චි කළේ පොදු යුනිවර්සිටි කියනවා. ඊළඟට ඔතනදී දැන් ඔය සමාජයත් එක්ක ගැටෙනකොට ලෝකයේ සමග ගැටෙනවා කියන්නේ පුද්ගලයෝ වෙන්න පුළුවන්, වස්තුන් වෙන්න පුළුවන්. එතකොට ඒ ගැටීම දැන් මට පුංචි කාලේ මේ අපේ මම ගෙදර ඉතින් ලාටින් ස්ටොක් එක. ඒ කියන්නේ ඒ තරම්ම මට තරහ යන පුංචි කාලේ. හැබැයි මම අනේන පන්සලට ගියත් හරියි ඒක නැති වුණා මගේ. උතුම විදිහේ පුංචි කාලේ මට පටිගයක් තිබ්බා. ඒ පටිගය කියන්නේ සමාජීය වතුනුත් මට ඒක තිබ්බා. දැන් උදාහරණයක් වශයෙන් මේ මම මහාන වෙන්න යනකම්ම අපේ ගෙදර වත්තේ ඉස්සරහ තිබුණා මේ වනසපු ගහක්. මට දැන් වටිනා ගහක්. ඒ වනසපු ගහත් එක්ක මම තරහින් ගිහින් මගේ පරම හතර වනසපු. ඇයි? ඊට කරයන්ම මේ දුවනකොට කකුල හැප්පිලා මේ ඇඟිල්ල කැත්තා. තුවාල වුණා ලිවි ගියා. ඉතින් හැම ගැලවිලාම ගියා. එදාට බැලන් තරහ කියලා මම ලොකු පීයක් කරන්න ගිහිල්ලා අත් දෙකෙම ඉන්නේ පොඩිනේ අත් දෙකෙන්ම අර බුල එළියට ඇවිල්ලා තිබුණ බුල කෑලි කපලා විස්සා. ඊට පස්සේ අම්මා ඈත් ඉඳලා මේ කම්මුලට අත තියාගෙන බලාගෙන ඉඳලා මට කියනවා උඹට ආපු තරහට මම හිතුවේ දැන් ඔය පොඩි පිටියෙන් උඹ ගහම වෙන්නදායි. ඒකට මට පස්සේ කවදදකදී මහාන වෙලා ගෙදර ගියාන් පස්සේ මුලින්ම අවුරුද්දකට ඉස්සර පස්සේ ගියේ. ඒ ගියාට පස්සේ මට ලැජ්ජ හිතුණා. මං ගිහිල්ලා ඒක අත ගෑවා. ගහ තිබුණා එතන මම ලොකු වනසක්. ගහ අත ගන්නකොට මේ අම්මා ඇවිල්ලා hina වුණා. අම්මට hina නතර කරගන්න බැරි වුණා. ඊට පස්සේ මේ මට කිව්වා පුංචි කාලේ මුල කපල දැන් ගහට මයිත් මේ දක්වන්නම්. ඉතින් මට ලැජ්ජා හිතුණා ඒ වෙලාවේ. ඉතින් මම හරි ආසයි අර ධර්මයේ කියන ගන්නෙම ප්‍රැක්ටිකල් බලන්න. අත්ලයිඩ්නේ. ඒක මට මම අදාළ කරගත්තා. මේ ඊට පස්සේ කොහේ හරි වනසපු ගහක් දැක්කොත් එහෙනම් මට මතක් වෙනවා. මම මුලදී ගිල්ටි වගේ ඊට මම ඒක අයින් කරගත්තා. එහෙම වෙන්න හොඳ නැහැ. ඒක පාපයක් කරනවා නේ. ගීත් වෙන එකක් හොඳ නැහැ. කිල්ටි වෙන්නත් හොඳ නැහැ. අයින් කරගත්තා. මම මං ගැනම අදහසක් කිව්වේ ඒකයි ඔය. සමහර විට ඒක හැබැයි අපේ පවුලේ කාටවත් තරහ යන කෙනෙක් නෙමෙයි. මට සමහර විට මේ ඒක ඥානමය වශයෙන් අපේ ගෙදර පවුල බොහොම උපේක්ෂාවෙන් ජීවත් වෙනවා. එහෙම වෙන්නත් බැහැ. මං හිතපු ඥාති පරම්පරාවෙන් එහෙම එහෙම එහෙම තරහ යන අයක් නැහැ. හැබැයි මේ අර සමහරට ඒක මම පෙර සංසාරේ පුරුද්දද දන්නේ නැහැ. කොහොමද ඒක මම අඩුක් නැති කරගත්තා. නමුත් පටිගේ නැති වෙන්නේ නැහැ. එලස් නැති තමයි. එතකොට ඊළඟට දැන් ඇයි අපි මේ සමාජය සහ ලෝකයේත් එක්ක ගැටෙන්නේ අපි පහර දෙන්නේ? හේතු දෙකක් තියෙනවා. හේතු දෙක තමයි තමන්ට අවශ්‍ය පරිදි ලෝකය නොපැවතී. ඒක මුල් කාරණේ. හේතු දෙකක් තියෙනවා අපි ලෝකයට පහර දෙන ලෝකයේත් එක්ක ගැටෙන්න. පළවෙනි කාරණය තමන්ට අවශ්‍ය පරිදි ලෝකය නොපැවති. දෙවැනි කාරණය තමන්ගේ මතය අනුන් විසින් නොපිළිගැනීම. ඔය දෙක. තමන්ගේ තමන්ට අවශ්‍ය පරිදි ලෝකේ නොපැවති. දැන් ලෝකේ නොපැවතීම කියන්නේ අපි ආදරය කරන පුද්ගලයෝ වෙන්න පුළුවන් වස්තුන් වෙන්න පුළුවන්. මේ එතකොට එහෙම වෙන්න පුළුවන්. දැන් සමහර වෙලට මෙහෙම ඉන්නවනේ. ඔන්න ගෙදර තියෙන පරණ පුටුව ඒ පුටුවට ආදරේ. ඒ පුටුවේ තමයි වාඩි වෙන්නේ. හැබැයි අලුත් පුටුවක් ගෙදරට ගෙනාවට පස්සේ අර පරණ පුටුවට බැඳීම නැත්තේ නැහැ. ඒ වුණාට මේ අඩුම තරමේ කොහොමද පේන්නේ? ඇහැට ඇහැට පේන්නේ ඇහැට කලින් හිතටයි පේන්නේ. අර මේ පරණ පුටුව ඉස්සර වගේ ලස්සන නැහැ. ඇයි පරණ පුටුව ඉස්සර වගේ ලස්සන නැති? ඉස්සර එකයි. එකක් තිබ්බම කොහොමත් ඉතින් ආය බලන්න පතන දෙයක් නැහැ නේ කම්පෙයාර් කරන්න වෙනද ඒක ඒ වෙනම පේනවා. නැත්නම් අලුතෙන් තව වටිනා හොඳ තව පුටුවක් ගෙනාවාට පස්සේ අර පරණ පුටුවේ ලස්සන ඉස්සර වගේ පේන්නේ නැහැ. එතනදි වෙන්නේ මොකක්ද? අපි යටිහිතෙන් ඔය අසඳලා අසඳලා බලලා මේ පරණ පුටුව පරණ විදිහට පේනවා. ඒක අගේ අඩු වෙලා පේන්න හේතුව අපි දකින විදිහ අනුවනේ. ඒකෙන් තමයි අපේ දේ වෙන්නේ. එතකොට මේ එතනදී ඕක පටන් ගන්නවා. ඒක හරියට කොච්චර සියුම්ද කියනවනම් එතනදී මේ පරණ පුටුව ඇයි දැන් ඉස්සර වගේ පේන්නේ නැත්තේ? පුටුව වෙනස්ලා නැහැ දැන්. අද උදේ පුටුව ඒක පුටුවයි. තවද තව පුටුවක් ගෙනාවා. තවස තව පුටුවක් ගෙනාවාට පස්සේ ඒ ගෙනල්ලා ඒ පුටුව අතනින්ම කියලා අලුත් පුටුවේ වායරයක් බලලා ඈතින්දලා හිටගෙන පුටු දෙකම දිහා බලුවාට පස්සේ අර අලුත් පුටුව අපි හිතට ගන්නවානේ අපි ඒක ඉම්ප්‍රින්ට් එකක් ඉම්ප්‍රින්ට් එකක් නැත්නම් මේ අපි මේ සතහනක් సంతාන සතහනක් අපි දාගන්නවානේ ඔළුවට ඒ సంతාන සතහනේ ඉම්ප්‍රින්ට් එකෙන් අනු ඉම්ප්‍රින්ට් එකෙන් තමයි අපි ඊට පස්සේ අරණ පුටුව දිහා බලන්නේ ඔක ඉතින් කියන්න ඕනේ නැහැ මේ හැම දෙයකටම අදාළයි තමන් ස්වාම පිරිසව බිරිඳව සහකාරයව සහකාරියව යාළුවෝ අනන්ත වශයෙන් මිනිස්සු සතදාන්නේ ඉතින් මම ඒක ගැන කියන්න ඕනේ නැහැ ගිහි ඔබට මට වර ඔබ දන්නවා මේ එතකොට එතකොට දැන් Tamanට අවශ්‍ය විදිහට Taman ආදරය කරන කෙනා පුද්ගලයා හෝ වස්තුව නොපවතින කොට එනවා පටිගය මොම මේ මනුස්සයාට කොච්චර කියලා මං කියන විදිහට ඉන්නේ නැහැනේ මට ඕන විදිහට ඉන්නේ නැහැ කියන්නේ ඒ පළවෙනි කාරණේ ඔය ගැටෙන්න පටිගයට කියන්නේ ලෝකයක් සමග ගැටීමේ මුල් කාරණා දෙවෙනි එක තමයි Tamanගේ මතය අනුන්විත නොපිළි ගැනීම ඒක ඊට වඩා ටිකක්. ඒක බොහෝ විට වෙන්නේ ඔය කමියුනිකේෂන් එහෙම නැත්නම් ඉන්ටරැක්ෂන් වල. ඉනත් ඒ කතා බහ කරනකොට අදහස් පිළිගන්නේ නැහෙනේ. අන් තමන්ගේ අදහස් අනිත් අය පිළිගන්නේ නැත්නම් එහෙම ඇති වෙනවා පටිඝය. ඒ වෙලාවට ඉතින් ඒක සමහර තරහව පෙන්නන්නේ මම කෑ ගහලා කියන්නේ මං කියන දේ පිළිගන්නේ කියලා. ඒක hina වෙනවා. හරි හරි මට මට තේරුණා අමාරුවෙන් ආයාසෙන් hina වෙන්නේ. ඒ තරහ කියලා දැන්නේ. ඒ පටිඝය ඇති වෙලා නැහැ. ඕක තමයි අතපර දෙවෙනි කාරණා. මතකයිනේ එතකොට දැන් පටිඝේ ක්‍රියාත්මක වෙන ආකාර දෙකක් තියෙනවා. නැත්නම් ලෝකය ලෝකයේ සමග ගැටෙනවා ලෝකයට පහර දෙනවා. ලෝකය කියවම පුද්ගලයව සහ වස්තුන් දෙකම අයිති. නැත්නම් අවස්ථාවලදී අපි මුලින් තිබුණ වස්තුව පුද්ගලයා සමතර තව වස්තුවක් පුද්ගලයෙන් දැකෙන් පසුිත පිට බැඳෙන්න පුළුවන්. එතකොට කලින් තිබ වස්තුව පුද්ගලයා පිළිබඳ එපා වීමක් ඇති වෙන්න පුළුවන් තරහාවක් ගන්න පුළුවන්. දැන් මම සමහර අවස්ථාවල් දන්නවා ජීවිතවලදී මම ඊයේත් ඔය කවුන්සලින් මේ උපදේශනයක් මනෝපදේශනයක් ලංකාවේ බොහොම ලස්සන දෙනෙක් ඉන්න ස්වාම පුරුෂයෙක් පුදුම ලස්සනයි පුදුම ගුණවත් උගත් සීදේවි ලස්සන හැමදේම තියෙන කෙනෙකුට අර මේ පාරේ යන කෙනෙක් හම්බ වෙලා අර මහත්ය මේ පහර දෙන්න පටන් ගත්තා. හේතු නැතුව හේතු හොයවා ගහන්න පටන් ගත්තා. හේතුව ඉතින් මගේ මහත්යට කතා කලින් පස්සේ දැන් ඒක එයා හදන්න බෑ. ඉතින් අර අනිත් කෙනා අදනවා විතරයි කරන්නේ. හේතුව දැන් Taman මේ අලුතෙන් දැක්ක කෙනාව අවශ්‍යයි. එතන වරදක් අල්ලා ගන්න වරදකුත් නැහැ. ඒ නිසා බලයෙන් වැරදි හොය හොයා පහර දෙනවා. ඒ කියන්නේ පටිගේ එතන පටිගයෙන් පටන් ගන්න දැන් ඒක පටිගේ ක්‍රියාත්මක වෙලා තියෙනවා මේ ෆිසිකල් පැත්තට යන. මනසින් පටන් ගන්න වර්බල් ක්‍රියා ඊට පස්සේ වාචික වුණා. දැන් ඒක කායික වුණා. මේ මට්ටමට දැන් ඒක නීතිමය தත්ත්වයට යන්න වෙලා. මේ ඒ අතරතුරේදී විරඳක බබෙක් ළමෙක් අපේට ඉන්නේ. එතකොට පළවෙනි දරුවා. ඊළඟට ඔය පායේ කාර්යය. දැන් ඊළඟට ඊළඟට දෙවෙනි එක තමයි ඔය මගේ වාචිකෝත්ය. මත මත අතර ගැටීමක් ඇති වෙනවා. නැත්නම් Tamange මතය අනිත් කෙනා පිළිගන්නේ නැහැ. එහෙම වුණාම දැන් බුදුහාමුදුරුවෝකට විසඳුමක් දීලා තියෙනවානේ. කවදාවත් Tamanට අවශ්‍ය පරිදි Taman ආදරයෙන් කැමති දේවල් පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියලා. ඇයි? Tamante එක දුකක් වෙන්නේ. එහෙම වෙන්නේ නැහනේ. දැන් මුල්ම කාලයේ වස්තුවක් හෝ පුද්ගලයෙක් සම හොඳට ඉඳලා වයසට යනකොට පරණ වෙනකොට ජරා ජීර්ණ වෙනකොට මේ ඒක මට දැන් ඉස්සරට මෙයා ඉස්සර වගේ මට මෙයාව ලස්සනට පේන්නේ නැහැ නැත්නම් මේ වස්තුව මට ඉස්සර වගේ ලස්සනට පේන්නේ නැහැ කියලා මේ තරහ වැඩි කරගන්න. හැබැයි ඒ පුද්ගලයා කිව්වොත් ඔබට අනිත් ඔයත් එහෙම නිකන් ඉස්සර වගේ නේ වයසයි ඉස්සර වගේ ලස්සනක් නැහැ නේද තරහයි. මොකද පුද්ගලයෝ හිතන්නේ ආ මම ඒ වගේම ඉන්නවා අනිත් කෙනා වෙනස් කළා. උතන ප්‍රශ්නේ තියෙන්නේ. එතනදී බලන්න ඕනේ Tamanට ආදේශ කරන බලන්න ඕන අනිත් කෙනාට කියන එක. දැන් මම මෛත්‍රී භාවනාව ගන්නකොට අයත් කියනවා දැන් මගේ මේ මම මාව සතුරෙක් සලකන සියලු සතුරෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ වගේම කියනවා මම අතුරුන් ලෙස සලකන පිරිසක් ඉන්නවා ඒ අයගේ වරදක් නැතුව. නිසා ඒ නිසා ඒ අසුවපත් වේවා. අපි කියවට මොකද අපට හතරෝ ඉන්නවා කියලා අපිව කාගෙන හතරෙක් කියලා කවුරුන් හඳුනනවට අපි අකමැයි. ඔය දෙපැත්තටම බලන්න ඕනේ. ඒක තමයි එතකොට අන්න මේ ලෝකයේ සමග ගැටීමට පහළ දීමට හේතු. Tamanට අවශ්‍ය පරිදි ලෝකයේ නොපැවතීම, ඒ වගේම Tamanගේ මතය අනුන් විසින් නොපිළගැනීම. කරුණු දෙක. එහෙනම් දෙවෙනි අවසාන කොටසක් සාකච්ඡා කරමු. අපේ සම්මිතය තියෙනවා. මේ ඒ තමයි තමන් තමන්ටම පහර දී ගැනීම. තමන් සමගම ගැටීම. අපි කියන්නේ මේ self repulsion. නැත්නම් strive fighting against self. තමන්ටම තම පහර දී ගන්න. මේක හරිම අවාසනාවන්තයි. ඒකටත් තියෙන හේතු තුනක් කිවලමු. දැන් තමන්ටම තමන් තමන් එක්කම තමන් තරහ ගන්නවා. හේතු තුනක්. ඒ තමයි තමන්ගේ සීමාවල් තමන්ගේ සීමාවන් නොපිළගැනීම. දෙවෙනි කාරණය තමන්ගේ හැකියාවන් අධි탁සේද කිරීම. අධි탁 හැකියාවන් පිළිබඳ අධි탁සේද. ඒ වගේම තමන්ගේ හැකියාවන් පිළිබඳ අව탁සේද. මෙතන කරුණු තුනයි එතන. ඒ කියන්නේ තමන්ගේ සීමාවන් නොපිළගැනීම. ඒ කියන්නේ failure to uh, understand your limits. පළවෙනි එක. ඒක self acceptance වල ආත්ම මේ ප්‍රතිග්‍රහණයේදී අවශ්‍යම දෙයක් නෙවෙයි self acceptance කියන එක. එතකොට තමන්ගේ සීමාවල් මොනවද කියලා පිළිගන්න ඕනේ. දෙවෙනි කාර්යය තමයි තමන්ගේ හැකියාවන් අධිතක්ෂය කියන්නේ. ඒ කියන්නේ overestimation of uh, one's talents, your talents, over skills and talents වගේ දේවල්. ඊට පස්සේ තමන්ගේ හැකියාවන් අවතක්ෂය underestimation of your talents, skills etc. එතකොට ඇයිනේ කරුණු තුන තමන් සමග ගැටෙන්න හේතුව ඒක භයානකයි අනුන් සමග ගැටීමට වඩා. ඒ කියන්නේ තමන්ගේ සීමාවන් නොපිළගැනීම ඒක නොදැනීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තේරුණා පිළිගන්න කැමති නැහැ. ඒක තමන්ගේ හැකියාවන් අධිපත්‍යය. තමන්ගේ හැකියාවන් අවදස්තිය. දැන් බුදුරජාණන් වහන්සේ හැම සූත්‍රයකම සඳහන් කරලා තියෙනවානේ ඔබට මතක ඇතිවන කොට මේ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පරිසංචිත්තති කියන වාක්‍යයේදී අරඤ්‍යගතෝ ආරණ්‍යයකට ආරණ්‍ය කියන්නේ කැලෑව රුක්ඛමූලගතෝ කැලෑව කියන නැත්නම් ගහක් මුලට ගිහිල්ලා වාක්‍යය ගහක් යට වාරණම් දිනන සිසලත කැලෑව ගියාම සිසලතක් තේරෙනවා ගහක් යට වාරණම් සිසලතක් තියෙනවා එහෙම නැත්නම් ශුඤ්ඤාගාර ශුඤ්ඤාගාර කියලා කියන්නේ මේ කවුරුවත් නැති හිස් තැනකට ගිහින් තමන්ගේ කාමරේ වෙන්න පුළුවන්, පාවිකක් වෙන්න පුළුවන්, ශුන්‍යාගාර කියලා කියන්නේ මේ නිදහස් තන කියන ශුන්‍ය. ශුන්‍ය කියන්නේ ශුන්‍ය. අගාර කියන්නේ ස්ථානය නැත්තම් ගෙදර. ඒ කියන්නේ නිදහස් ස්පේස් එකකට ගිහිල්ලා මේ මොකද කරන්නේ? ඉති පටිසංචික්කති කියනවා. ඉති පටිසංචික්කති. ඉති කියන්නේ මේ විදිහට. පටි කියන්නේ ප්‍රතිවිරුද්ධව. සං කියලා කියන්නේ කාරණා කාරණාවල එකතුව. චික්කති කියලා කියන්නේ සලකලා බලන. තමන්ගේ ජීවිතයේ වෙනකොට තමන් පිළිබඳව මේ තමන් මේ තමන් දෙසම ප්‍රතිවි මේ තමන්ගෙන් එළියට ඇවිල්ලා තමන් දෙසම බලනවා උපේක්ෂාව කියන්නේ තෝකනේ උපේක්ෂාවෙන් දැන් උපයික්ක උප කියලා කියන්නේ ළඟට ගිහිල්ලා ළඟින්ද එළියට ඇවිල්ලා තමන්ගෙන් තමන්ම අතේ හරියට නෙල්ලි ගෙඩියක් අතේ තියාන බුදුහාම බලන්නේ කියලා අමුල එකක් මොනවද මේ නෙල්ලි ගෙඩියක් අතේ තියාන විනිවිද පේනවා කියලා ලෝකයේ බුදුහාමුදුරුවෝ ලෝකයේ දකින්නේ කොහොමද කියවම හාමුදුරුවෝ භික්ෂුන්ට පෙන්වෙන්නේ එහෙමයි. නෙල්ලිගිරියක් විනිවිද පෙන නෙල්ලිගිරියක් අල්ලස් තියාගෙන පෙන්වනවා. මෙහිමයි ලෝකේ පේන්නේ. ඒකට තමන් තමන් පිළිබඳ දකින්න ඕන. අවශ්‍ය වෙනවා පටිඝ සංඥා. මේ පටිඝේ දුරු කරගන්න. දැන් එතකොට ඔතනදී අර ඒකේ තමයි බුදුහාම සඳහන් කළේ. එක්ක කැලෑවකට ගිහිල්ලා එහෙම නැත්නම් ගහක් යට එහෙම නැත්නම් හැමෝම කැලෑවට යන්නද නැහැ. දෙව්දත් හාමුදුරුවෝ අවසර ඉල්ලුවාම වර කීපයක් ඉල්ලුනම බුදුහාමුදුරනේ එකක් මේ මහා ජීවිත කාලය පුරාම ආරණ්‍යක විය යුතුයි කියලා පිසුන් බුදුහාමරේ ප්‍රතික්ෂේප කළානේ. ප්‍රතික්ෂේප කළා උන්වහන්සේ සමරංග වචන තුන ශුන්‍යාගාර. ශුන්‍යාගාර කියන්නේ ඔබේම ගෙදර තියෙන ළමයි එක හරි. එහෙම නැත්නම් වෙනම රූම් එකක් කාමරයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැක්යාඩ් එක, ෆ්‍රන්ට් යාඩ් එක, එහෙම නැත්නම් ක්‍රියා නිස්කලංක පරිසරයක් වෙන්න පුළුවන්. ඒක තමයි ශුන්‍යාගාරය. ඒ තැනකට ගිහිල්ලා Taman පිළිබඳ කල්පනා ඒ කල්පනා කරනකොට කල්පනා කළ යුතු දේවල් තමයි Tamanගේ සීමාවන් කල්පනා කළ යුතුයි. තමන්ගේ ලිමිට්ස් ගැන. ඒ වගේම තමන්ගේ තමන් අධිතක්ෂේ රෝග දින්නේ කියලා කල්පනා කරනවා. අවතක්ෂේ රෝග දින්නේ කියලා කල්පනා කරනවා. ඒ ඒ එහෙමුණ ඒ ස්ථානයේ අර සමහර විට අපි පින්වත්නි වික්ෂුවක් විදිහට අපේ හිතම අවුරුදු 50ක් 75ක් කලාවේ හිටියා. වනගත වෙලා හිටියා. Taman සමග තරහකින් නම් ඉන්නේ. Taman සමග පටිගයකින් නම් ඉන්නේ. ඒ වනගතීමේ වැඩක් නැහැ කියලා. ඒක අවශ්‍ය වෙන්නේ. ඒක තේරුමක් නැහැ. එතන අර Taman පිළිබඳ මනෝවිග්‍රහය ඉදෙන්න ඕන අපි කවුරු. අපි කියන්නේ එකට self psychoanalysis කියලා. ආත්මනෝ විග්‍රහයක මේ ආත්ම මා විශ්ලේෂණයක ඒක දෙන්න ඕන තමයි. ආත්ම මනෝවිශ්ලේෂණයක යෙදෙන්න කියලා බුදුහාරු දේශනා කරලා තින්නේ. එතකොට පටිඝ අනුසය අපට දුරු කරගන්න පුළුවන්. නැවතත් වචන දෙකකින් විතරම සාරාංශය කියන්නම්. තියාගන්න සමගිය එකත් එකම සාරාංශය. දැන් පසුවාපු පින්නතුනුත් ඉන්නවා හැම කෙනාටම ඇක්සස් මත වෙන්න පුළුවන් රෙකෝඩින් එකකට. මේ අද මාතෘකාව පටිඝ අනුසය. අනුසය කියලා කියන්නේ නිදාගෙන තියෙනවා වගේ කියන එක. අපේ సంతාන යහිතේ පවතින මානසික ප්‍රවණතා හතක් තියෙනවා පටිඝ කියලා. ඒවට කියනවා මේ මොනවද අනුසය කියලා. ඒ සප්ත අනුසය අනුසය හතක් තියෙනවා. ඒ අනුසය කියන වචනේ තේරුම තමයි මේ නිදාගෙන තිබෙන ආත්මෙන් කියන එක නේද? ඩෝමන්. ක්‍රියාකාරී බව පෙනෙන්නේ. ඩෝමන් නැත්නම් ලේටන්ට්. seven dormant tendencies, seven latent tendencies. ඒවා අපේ අතීතයේ තියෙන්නේ. ඒකේ තේරුම් ගන්න බෑ. ඊසතිය අපි කතා කළේ කාමරා. අද අපි කතා කළේ පටිග. පටිග කියන වචනේ හැදෙන්නේ පටි කියන උපසර්ගයේ ප්‍රීතිස් එක සහ ග්‍රහ කියන වචනේ තුල. ඒතර පටි කියන්නේ against විරුද්ධව ග්‍රහ කියලා කියන ස්ට්‍රයිකින් පහර දීම. විරුද්ධව පහර දීම කියන ස්ට්‍රයිකින් against තමයි මේ පටිග කියලා කියන්නේ. තව වචන වලින් කියන මොකක් කරලා පහර දෙනවා. පහර දුන්නත් පහර දෙනවා, පහර නොදුන්නත් පහර දෙනවා. පහර දුන්නොත් ඒ පහර දෙන එක රිපල්ෂන්. ඒක පෙරලා පහර රිපල්ෂන්. තමයි වගේම අනිත් අපේ නුරුස්නා ගතියක් තියෙනවා. ඒ කියන්නේ පිළිකුල කියන එක මතක තියාගන්න අපි මම කියන්නේ කියන්නම් සඳහන් කළා මිනිස්සුක් කරන්නේ සඳහන් කරන්න මේ සමරියෙන් පස්සේ මේ සාරාංශයෙන් පස්සේ මෙතර දේශනාවට විස්තර කළා ඔක ඉස්තරයක් අමත් නැහැ නාහපු අය ඉන්නෝනේ එතකොට රිපබ්ලන්ස් ඒ කියන්නේ නුරුස්නා බව ප්‍රතිකූලතාව ප්‍රතිලිකුල දැන් පොදුවේ ගත්තාම Taman සහ ලෝකයා සමග අපි ගැටී ඒක දිගන සෙන්සර් රියැක්ට් ඉන්ද්‍රිය ප්‍රතිකාරය. ඕක තමයි ඉන්ද්‍රිය ඉන්ද්‍රිය බද්ධ ප්‍රතිකාරය. ඒක නෙගටිව් එකක් නෙමෙයි. ඒක තමයි පටිඝය කියලා කියන්නේ. එතකොට මේ පටිඝේ ක්‍රියාත්මක වෙන මේ අවස්ථා දෙකක් ගැන අපි සඳහන් කළා. තමන් දකින ලෝකයේ සමග ගැටීම පහර දීම, ප්‍රපාෂණ එකෙන් world at least මේ කියන්නේ පුද්ගලයෝ සහ වස්තුන් එකටයි වෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ට අවශ්‍ය පරිදි ලෝකයේ පවතින්නේ නැහැ. ලෝකයේ තුන පුද්ගලයෝ සහ වස්තුන් Taman අවශ්‍ය විදිහට පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ කියන්නේ ඒ පවතිවා කියන විදිහ හිතාගෙන ඉන්නවා. දැන් එහෙම පේන්නේ නැති වෙනකොට ඒක තමයි කියන්නේ නොපවතින කියලා. ඒ ඒ වස්තුවේ හෝ පුද්ගලයාගේ වර්ධ නෙමෙයි. අපේ අපේ సంతානේ අපේ හිතේ අපේ බලනකමේ වර්ධ කියන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ Tamanගේ මතය අනුව අනුමිත නොපිළිගැනීම. ඒක ගොඩාක් මතවාදවලදී ගැටීම් වලදී එන එකක්. ඊළඟ දෙවෙනි කාරණේ තමයි ප්‍රතිගේෂ්ඨාත්මක වෙන්නේ. Taman සමගම Taman ගැටීම, Tamanටම Taman පහර දී ගැනීම. ඒ කියන්නේ self repulsion. මේ striking against self. ඒක දෙවෙනි කාරණේ. එහෙම වෙනවා. එතනදී මේ අපි self එතනදී කාරණා තුනක් මතයක වෙනවා. Tamanගේ සීමාවන් නොපිළගැනීම, ඒ කියන්නේ නොපිළගැනීම, ඒ පිළිගන්න තියෙන අසමත් බව, failure to see uh, one's limits. දෙවෙනි කාරණය තමයි තමන්ගේ හැකියාවන් පිළිබඳ අධිතාක්ෂේරුව. ඒ කියන්නේ over estimation of one's skills talents etc. මේ තුන්වෙනි කාරණය තමයි තමන්ගේ හැකියාවන් අව탁ෂේරුව. ඒ කියන්නේ under estimation of one's skills talents etc. කොතරම් කිතේ ළඟට අවසානයේ මම කියන්නම් කොම්‍යා පොතනාවට කලින් අපි බොහෝ දේශනාවලදී අපි කතා කළා මේ පටික්කුල කියන වචන. ඒ කියන්නේ පිළිකුල්. දැන් පටික්කුල මානසිකාර කියලා කියන්නේ ඒ වචනේ අපි තේරුම් කළා. පටික්කෝල මනසිකාරය කියලා කියන්නේ ඉතාම ශ්‍රේෂ්ඨ බෞද්ධ ප්‍රතිපත්තිය. ඒක භාවනාවට අයිත්‍යය. පටික්කූල. කූල කියලා කියන්නේ දිකේ වෙනවා, දිරලා යනවා. පටික්කූල කියන්නේ දිරායම දේ වෙනස් වෙන තියේ දිහා බලාගෙන ලං වෙලා බලාගෙන ඉඳලා ඒක වෙනස් වෙනවා කියන එක මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට තමයි මනසිකාරය කියන්නේ. මයින්ඩ්ෆුල්නස් කියන්නේ ඉංග්‍රීසි මනසිකාරය. මනසිකාර භාවනාව කියන්නේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්. එතකොට මේ දෙක මෙම්ම කරගෙන පටන් ගන්න මතක තියාගන්න. මානසිකාරය. එතකොට පටික්කුල විදිරායන වස්තුන් පුද්ගලයන් දේවල් වෙනස් වෙලා දිරායනයක දිහා වෙනස් වීම දිහා බලන එක තමයි පටික්කුල කියන්නේ. ඒක අපිට තියෙන අවබෝධය. ඒ තමයි අඩන්න දරන්න දෙයක් නැහැ. යථාර්ථය දැකීමයි අපි කරන්නේ. හැබැයි මම කියන පටික්කුල කියලා වචන සිංහලට පරිවර්තනය වෙලා තියෙන පිළිකුල කියලා. වචනේ වරදක් නැහැ. පටි කියන ප්‍රීෆික්ස් එක උපසර්ගය විදෙන්නේ සිංහලට පිළි කියලා. මේ එක දැන් දැන් පටි ගන්නාතු කියන එක අපි කියන්නේ පිළිගනීවා කියලා ඒවත් පටි කියන්නේ පටි ප්‍රති පිළි වෙනවා සිංහලට. කූල කියන්නේ කුල් වෙනවා. එතකොට හැබැයි පටි කූල ඒ කියන්නේ වෙනසට දිරීමටපත් වෙන දේ දෙස මම දිරීමටපත් වීමේ ස්වභාවය පටික්කුල හැබැයි සිංහලට එන පරිවර්තනයේ පිළිකුල වචනේ වලදක් නැහැ. හැබැයි පිළිකුල කියන එකේ අර්ථ පරිණාමය නිසාද ආර්ය වචනේ විශේෂයෙන් සඳහන් කරලා විස්තර කේ නැත්නම් ඒ බණ අහන මිනිස්සු වරදවට වටහා ගන්නවා පිළිකුල් භාවනා කොහොමද ඒවා. පිළිකුල් භාවනා කරන්න ඕනේ නැහැ මම අද ජාතිපරත්‍යයක් ඉතින් ආය මටම දවසක් අම්මා කෙනෙක් කිව්වා. අනේ ආන්දනේ පිළිකුල් භාවනා මට අමුතුවෙන් කරන්න ඕනේ නැහැ මේ බල්ලෝ මේ බලුවා සංගතේ මේ පලාතේ හැමදාම බලු රැළෑවෙල්ල මතේ පාන්දර තොරාගෙනකොට හැමතැනම ජරා කරලා. අමුතුවෙන් ආය පිළිකුල් භාවනාවක් මං ස්වාමී ආම්ම වරද්දකේ. ඕක පිළිකුල් භාවනාවනේ ඕක අප්‍රියා. ඒ අප්‍රිය බව ඒක එතනදී අදහස් කරන්න පිළිකොල ප්‍රපග්නස් කියන එක. එතනද ඒ අම්මට ඇති උනේ මේ අනිත්‍ය අවබෝධය නෙමෙයි. ඒ අම්මතාවේ තරහව. පටිගය. ඒක තමයි මට සඳහන් කරන්න ඕමනා මේ වචෙන් සඳහන් කරලා දේශනාව සමනයි. ආකාශත්තා චබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරං සාදු සාදු සාදු ධර්ම දේශනය කරත් වූ ගෞරවනීය දේශිකානන් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දේතුනුපිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.